කන්ති පරමං තපෝ තිතික්කා අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉවසීමද තපස් රැකීමද මාතු ගුණයක් ඒක සියලු බුදුවරුන්ගේ බුද්ධානුශාසනාවක් කන්ති පරමං තපෝ තිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. මේක මේ ලෝකයේ තියෙන දුර්ලභම ගණයේ නිර්වාණයට අදාළ අතිවිශේෂ වූ පණිවිඩයක් ඇටියටයි මම සලකන්නේ. ඉවසීමද තපස් රැකීමද නිවනට කටයුතු කිරීමද කියන මේ ಗುಣ තුන මේ ලෝක සත්‍යය වෙනුවෙන් සියලු බුදවරු අනුශාසනා කරන ධර්මතාවයක්. මොකද්ද මේ කන්ති කියලා කියන්නේ? සියලු දේවල් ඉවසා ගැනීම. ඒක නිවැරදි. හැබැයි ඊට වඩා නිවැරදි එකක් තියෙනවා. ඒ තමයි කන්තිය කියලා කියන්නේ කිසිම නාම රූපයකට ප්‍රතිචාර නොදක්වන ගුණය. මේක තමයි ඉවසීමට දෙන්න පුළුවන් අතිශ්‍රේෂ්ඨ නිර්වචන තුනකින් ඉතාමත්ම සුදුසු නිර්වචනය. එහෙම තමයි මට දැනෙන්නේ. සියලුම නාම රූප වලට ප්‍රතිචාර නොදක්වීමේ ගුණය. ඒක තමයි ඉවසීම. කන්තිය. එහෙනම් තපෝ කියලත් භාග්‍යතුන් වහන්සේ වචනයක් සඳහන් කරනවා. මොකද මේ තපෝච කියලා කියන්නේ තපස් රැකීම. තපස් රකින්නවා කියන එකත් අර ගුණේම තමයි. නාම රූප වලින් ප්‍රතිචාර වලින් වෙන් වෙලා ඉන්න පුණු පුණු කරනවා එහෙම නැත්නම් පුරුදු කරනවා එහෙනම් සියලු නාම රූප වල ගනුදෙනු වලින් නිදහස් වෙන්න පුණු කරන පුණුවට තමයි මේ තපස් රකින්නවා කියලා කියන්නේ ඉවසීම කියන එකයි තපස් කියන එකයි දෙකම එකයි ඉවසනවා කියන එකත් සියලුම නාම රූප වල ගනුදෙනු වලින් නිදහස් වෙනවා තපස් රකින්නවා කියන එකත් සියලු නාම රූප වලින් ගනුදෙනු වලින් වෙන් වෙන්න පුහුණුව ලබනවා. ඒ නිසා තමයි මේ කන්ති පරමං තපෝ කියන මේ වචන දෙක එකට එකතු කරලා තියෙන්නේ. ඇයි දෙකේම අර ක්‍රියාවලිය ගත්තාම 180ක් විතර සමානයි. එහෙනම් මොකද්ද මේ කන්තිය තුල අපට වැරදිච්ච තැන් අපට මේ කන්තිය අරියට අසු නොවිච්ච තැන් කොතනද මේ කන්තිය අපි වඩා ගන්න පුරුදු කරගන්න අවබෝධ කරගන්න අපෝසත් වෙච්ච තැන් කියලා බලනකොට අපට වැරදිච්ච තැනක් තියෙනවා. ඒ තමයිලු මේ නාම රූප ගනුදෙනු වලින් තොරව ඉවසන්න ඕන අපි නාම රූප ගනුදෙනුත් එක්ක ඉවසන්න පුරුදු කරලා තියෙනවා. බනිනවා ඉතින් මොනවා කරන්නද කියලා කරබාගෙන ඉන්නවා. අර පටිගියත් එක්ක ඉවසන. එහෙනම් මේ නාම රූපත් එක්ක ඉවසන ස්වභාවයක් තමයි අපි මේ ලෝකේ පුරුදු කරලා තියෙන්නේ. එතන තමයි වැරදුනේ. අනිත් තැන් වල වැරදුන්නේ නැහැ. එහෙනම් මේ සැබෑ කන්තිය තමයි මේ නාම රූප වලට ප්‍රතිචාර නොදක්වීමේ ගුණය. නාම රූප වල ගනුදෙනු වලින් නිදහස් වීමේ ගුණය. එහෙනම් මොකද්ද මේක පුරුදු කරන්න කමඨාණක් වශයෙන් වඩන්න තියෙන සරල ක්‍රමය කියලා බැලුවාම අපි උදෑසන අවදි වෙච්ච වෙලේ ඉඳලා අපේ පැවිදි ජීවිතය තුළ නාම රූප දහස් ගණන් අපි දකිනවා. අනන්තයි අප්‍රමාණයි නාම රූප සෝබන නාම රූප අසෝබන නාම රූප දුක්සහිත නාම රූප සැපසහිත නාම රූප ප්‍රිය නාම රූප අප්‍රිය නාම රූප කියලා අනන්තයි අප්‍රමාණයි මේ පැය 24ක් තුල අපේ නෙතට ගැටෙන නාම රූප. හැබැයි ඇලීමෙන් ගැටීමෙන් තොරවනේ අපි මේක දකින්න ඕනේ. ඒකනේ කන්තිය. එහෙනම් අපේ නෙතට ගැටෙන සෑම නාමයක් රූපයක් සඳහාම කිසිම ප්‍රතිචාරයක් නොකර ගනුදෙනු නොකර කටයුතු කරන්න පුළුවන් නම් එයා ඉවසීම පුරුදු කරනවා අය කියන එකට අපට එකඟ වෙන්න පුළුවන්. එහෙනම් අපට එන ශබ්ද මොන ආකාරයේ ශබ්ද ඇවුනත් අපි ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ප්‍රශංසාවට ප්‍රතිචාර දක්වන්නේත් නැහැ. නින්දාවට ප්‍රතිචාර දක්වන්නේත් නැහැ. මෙන්න මේ විදිහට ඇයෙන සෑම වචනයක් තුළම ප්‍රතිචාර නොදක්වනවා නම් ඒක තමයිලු සෝතය කරනකොටගෙන සැබෑකන්තිය. ප්‍රතිචාර දක්වනවා නම් එයා කොච්චර ඉවසුවත් වැඩක් නැහැ. එයා තුලේ ඉවසීමේ ගුණය නැහැ කියන එකයි සඳහන් වෙන්නේ. එහෙනම් මොනතරම් අදහස් පහළ වුණත් මොනතරම් කරුණු අපි තුල පොරබැද්දත් එළියට යන්න වචනයක්වත් කතා නොකර ඉන්නවා නම් ඒ නාම රූප වලට ගනුදෙනු නොකරන ඒ වචනය තමයිලු සම්මා වාචාව තුළ කන්තිය කියලා සඳහන් කරන්නේ. අපේ ඇසිරීම වල අනන්ත අප්‍රමාණ කලබල අසංවරකම් තියෙනවා. හැබැයි කුරා කෝම්බියේ කයේ යනකොටත් ඒ කුරා කෝම්බියාව දන්නැල්ල මේක සතෙක්ගේ කයක් කියලා. ඒ තරම් අපි නිස්සබ්ද වෙලා නිස්කලංක වෙලා උජුං කායම් පරියංකම් වෙලා ඉන්නවා නම් ඒක තමයිලු මේ කායික චර්යාව තුළ තියෙන කන්තිය. අපට සිතන්න ඕන තරම් අවසරය තියෙනවා. ඕන දෙයක් හිතන්න පුළුවන්. හැබැයි හිතන හැම දෙයක් තුළින්ම දුක කට ගන්නවනේ. අපේ සිතවිලි වල තියෙන සෑම දෝෂයක්ම අපට කර්මයක් ගොඩ නැගෙනවනේ. ඒ නිසා ජාති ජරා භව හැදෙනවනේ. එහෙනම් අපට ඕන තරම් හිතන්න පුළුවන්. හැබැයි නිවැරදි දේ හිතන්න ඕනේ. අපේ පිරිනිවන් පෑමට අපේ මාන ජීවිතයට ගැළපෙන දේවල් හිතන්න ඕනේ. ඒ හිතන හැම සිතවිල්ලක් තුළම අපි නිවෙන්න ඕනේ. අපේ අඩුපාඩු දුර්වලකම් නිවැරදි වෙන්න ඕනේ. අන්න ඒම හිතන්න පුළුවන් නම් නිවනට හදාලා මානසිකත්වය තුල රැඳෙන්න පුළුවන් නම් එයා සිතවිලි වලින් මනසින් කන්තිය පුරුදු කරන කෙනෙක්. මෙන්න මේ ධර්මතාවය තමයි කන්ති පරමං තපෝතිතිකා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා කියන මේ වචනය තුළ සඳහන් වෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපි දකින හැම නාම රූපයක් තුළම කිසිම නාම රූපයකට ප්‍රතිචාර නොදක්වලා ඇලීමෙන් ගැටීමෙන් තොර වෙලා අපේ ඇස් දෙකත් නිකන් ඇඟිලි වගේ ඇඟිලි වලට පේන්නේ නැහනේ අතපයට පේන්නේ නැහනේ ඇස් නැහනේ ඒ වගේ ඇස තිබුණත් අන්ධයෙකු මෙන්න පේන්නේ නැහැ ඒවට ගනුදෙනු වෙන්නේ නැහනේ එහෙනම් පේන්නේ අන්න මේ தത്വයට අපේ ඇස් දෙකටපත් වෙන්න පුළුවන් නම් ඕන් අපි කාන්ති පාරමිතාව පුරනවා කියනකට සාක්ෂියක් කන් ඇත්තේ නමුත් බිහිරෙකු මෙන්ද ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද කට ඇත්තේ නමුත් ගොළුවෙකු මෙන්ද අතපය ඇත්තේ නමුත් අංග විකලයෙකු මෙන්ද මේක තමයිලු තපස් ජීවිතය කියලා කියන්නේ තාපසයා මේ ලෝකයේ කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නෙමෙයි කරදරයක් නෙමෙයි ඒ නිෂ්කලංක භාවය උදකලාව තුල තමයිලු ඒ තාපසයාගේ නිවන ඉක්මන් වෙන්නේ එහෙනම් අද අපේ ජීවිතවල සංඝ ඇසුර තුලත් අපිට පිරිහීමක් තියෙනවා. ිතවත් වුණාම ලෙන්ගත් වුණාම කල්යාණ මිත්‍රයෝ වුණාම උන්නාන්සේ නැතුව උන්නාන්සේට පිණ්ඩපාත යන්න බෑ අරුණාන්සේ නැතුව උන්නාන්සේට පැම්පාස් වෙන්න යන්න බෑ මේ සමගිය තුල මේ ිතවත්කම තුල මේ ලෙන්ගතුකම තුල මේ ආශ්‍රය තුල තවත් කෙලෙසයක් තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ බැඳීමට ඒ හැලීමට ඉපදීමක් නිර්මාණය වෙනවා. එහෙනම් Tamanට Tamanවත් නොබැඳිච්ච මානසිකත්වයක් තාපසයෙක් තුළ තියෙන්න ඕනේ. තාපසයා කිසිසේත්ම Tamanට Tamanවත් අවු වෙලා නැහැ. ඇයි Tamanව Taman නඩත්තු කරන්නෙත් නැහැ. Tamanට වටිනාකමක් කිසිසේත්ම Taman තුළින් නිර්මාණය කරන්නෙත් නැහැ. අනිත් අයයි නිර්මාණය කරන්නේ. සිල්වත් තාපසයා විනයානුකූල තාපසයා බොහොම ಗುಣධර්ම තියෙන තාපසයා බොහොම අහිංසක තාපසයා කියලා මිනිස්සු තමයි ඒ තාපසයාට වටිනාකම් දෙන්නේ. ඒ නාම රූප හදන්නේ තාපසයා කවදාකවත් මම සිල්වත් කියලා හිතන්නෙම නැහැ. ඉතුණත් පිරියනවා. මම මේ ගී මිනිසුන්ට වඩා ගොඩාක් ශ්‍රේෂ්ඨයි කියලා කවදා හිතන්නේ? එදාම යාගේ පිරිහීම පටන් ගත්තා. එහෙනම් අපි වඩන කිසිම ගුණයකට අපි වටිනාකම් දෙන්නේ අපි තුල තියෙන කිසිම අගුණයකට අඩුවකට අපි නිඳා අපකීර්තියක් ඇති කරන්නෙත් නෑ. මොකටද අපි අපිට නිඳා කරගන්නේ? මොකටද අපි අඩුපාඩු වලට අපි දොස් කියාගන්නේ? එහෙම අව탁සීරු කරන්නෙත් නෑ. අපේ ಗುಣධර්ම වලට අපි takseeruවක් දෙන්නෙත් නෑ. මෙන්න මේ තපස් ගුණ වලට තමයි තපෝච කියන ඒ තපස් රැකීමද කියලා දේශනා කළේ. නිබ්බාණං කියලා කියනකොට ඒක තුලින් අදහස් කරන නිවනට අදාළ කටයුතු කිරීම. අද අපේ ජීවිතවල අපි දකින දේවල් තුලින් අපි නිවෙනවද? අපට හැයෙන ශබ්ද වලින් අපි නිවෙනවද? අපි කතා කරන වචන අපිව නිවනවද? ඇයෙන අනිත් අයව නිවනවද? අපි පරිභෝජනය කරන මේ පරිභෝජනයන් තුල අපි නිවෙනවද? අපි ගත කරන අපේ ජීවිතවල අපේ ඇසිරීම තුල අපි නිවෙනවද? මේ හැම දෙයක්ම බලනකොට ඇත්තටම නිවනට හදාලා තැන මම නැහැ. නිවනට හදාලා නැති තැනයි මම ඉන්නේ. එහෙනම් දැන් අපට සිද්ධ වෙනවා නිබ්බාණං කියලා කියන නිවනට හදාලා කටයුතු කිරීම කියන කාරණාවට අනුව අපගේ ජීවිතය නිවනට හැඩගස්සන්න නිවනට ගැළපෙන විදියට මේ නාම රූප දකින්න ඕනේ. නිවනට ගැළපෙන විදියට ශබ්ද ශ්‍රවණය කරන්න ඕනේ. කුරුල්ලෝ කෑ ගාපුවාදෙන්. බල්ලෝ බුරපුවාදෙන්. මිනිස්සු කටහඬ වලින් කතා කරපුවාදෙන් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි නිවෙන විදියට සමන් දෙන්න ශ්‍රවණය කරගන්න මම දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි නිවනට කටයුතු කරනවා කියන්නේ. මම කතා කරනකොට මම නිවෙන්නත් ඕනේ. ඒ හදාස් තව කෙනෙක් ශ්‍රවණය කරනකොට එයා නිවෙන්නත් ඕනේ. ඒ විදිහට කතා කරනවා නම් මම නිවනට හදාල කටයුතු කරන කෙනෙක්. උදේ ඉඳලා රෑ වෙනකම් මගේ ජීවිතේ හැම ඇසිරීමක්ම හැම ඉරියව්වක්ම නිවනට හදාල වෙන්න ඕනේ. මම ජීවත් වෙනවා මුකුත් වඩන්න හැබැයි ඒ ජීවිතය තුළ මම නිවෙනවා නිවෙන විදියට ජීවත් වෙන්න හැසිරෙන්න මම දක්ෂ වෙන්න ඕනේ මෙන්න මේක තමයි නිබ්බාණං කියලා කිව්වේ අද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දෝෂ තියෙනවා මගේ ඇසිරීම මගේ ඉරියව් ටික අරන් බලනකොට මගේ දවසක දෛනික ජීවන රටාව අරන් බලනකොට නිවන ලකුණක් කොහෙවත් නැහැ. ඇවිලෙන ලකුණක් තියෙන්නේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මම නොදැනුවත්ව අර ගී පැවැත්මකට, ගී චර්යාවකට, ගී ඇසිරීමකට මම හුරු වෙලා, හැඩ වෙලා ඒ විදිහට කතා බහ කරන, ඒ විදිහට ඇසිරෙනවා, ගනුදෙනු කරනවා, යනවා, එනවා, ඉඳගත්ත්, හිටගත්ත් ඔක්කොම තුල තියෙන පැවැත්මක්. එහෙනම් තාපසයෙක් ඇවිදින ක්‍රමයක් පේනවා. තාපසයෙක් කතා කරන ක්‍රමයක් පේනවා. තාපසයෙක් සැතපෙන ක්‍රමයක් පේනවා. තාපසයෙක් වළඳන ක්‍රමයක් පේනවා. තාපසයෙක් ජීවත් වෙන ජීවන රටාවක් පේනවා. මෙන්න මේකට අනුගත වෙන්න ඕනේ. එහෙම වුණොත් මම දකින නාම රූප වලින් මම නිවෙනවා. මට හැයෙන ශබ්ද වලින් මම නිවෙනවා. මම කතා කෙරුවොත් වචනයක් දෙකක් ඒකෙනුත් මම නිවෙනවා. මම පරිභෝජනය කරන හැම වස්තුවකින් භාණ්ඩයකින්ම ඇලීමෙන් ගැටීමෙන් තොර වෙලා මම නිවෙනවා. ඒ කියන්නේ ඇත්තටම මම නිවිලම යනවා. මෙන්න මේ ටික අපිට පුරුදු කරන්න පුළුවන් නම් පුහුණු කරන්න පුළුවන් නම් මේ ඉවසීම ඒ විදියට කිසිම නාම රූපයකට ගනුදෙනු නොකරන ඒ ඉවසීම අපට පුරුදු කරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ ඉවසීම. ඉවසීම සමහර බෝධිසත්වරු පාරමී වශයෙන් පුරාලා බුදු වෙලා තියෙනවා. වීරය එක පාරමිතාව. නමුත් ඒක පුරලා ඒකෙන් බුදු වෙලා තියෙනවා. ප්‍රඥාව එක පාරමිතාවක්. නමුත් ඒකම පුරලා බුදු වෙලා තියෙනවා. එහෙනම් ඕනම පාරමිතාවකින් බුදු වෙන්න පුළුවන්. අඩුමතරමින් කන්තිය කියන පාරමිතාවෙන් මට rahat වෙන්නවත් බෑනේ. එහෙනම් මොකද්ද මේකේ තියෙන දෝෂය? මම මේක නිවැරදි ලෙස පුරුදු කරලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අඩුපාඩු දුර්වලකම් තිබුණා වෙන්නට පුළුවන්. දැන් ඒක නිවැරදි කරගන්න ඕනේ. එහෙනම් ඇස් වලින් කිසිම නාම රූපයකට ගනුදෙනු නොකරන විදියට ඒ දකින ස්වභාවය ඒ දකිනකොට ඇතිවෙනා වූ පටිගය ඒ වටිනාකම බලාපොරොත්තුව ඒ පිළිබඳ අපේ අදහස් මෙන්න මේවා තමයි අපේ ඉපදීමට හේතු දුකට හේතු ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 කිසිම නාම රූපයකින් තොර වෙලා ගනුදෙනුවෙන් නිදහස් වෙලා කටයුතු කරන්න පුළුවන් විදියට මේක පුරුදු කරන්න හැමදේම අණු වලින් එකතු වෙච්ච වස්තු එකක්වත් ඇත්ත නෙමෙයි මේ දකින්න එකක්වත් ඇත්ත නෙමෙයි අපි අපි තුල තියෙන මුලාවක් දෘෂ්ටියක් එහෙම දේවල් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා ඇත්තටම gadol කැටයක් තියනවද නැහැ කලින් මේක මැටිනේ වතුර දැම්මනේ තැඟෙව්වනේ අච්චුවකට දාලා ඇඩ කෙරුවනේ පිච්චුවනේ කෙටුවාම සම්පූර්ණ දූවිලි අණු ටිකක් එහෙනම් මේ අණු තමයි එකතු වෙච්ච ගමන් මේ කෝප්ප කියලා, පිඟාන් කියලා, පාත්‍ර කියලා, gadol කියලා, කුටි කියලා, ගස් කියලා මේ අණු වල නිර්මාණ. අණු ඒක රාශී වෙන තැන නාම රූප නිර්මාණය වෙනවා. ඒ නාම රූපය ඒ ඒ සත්‍යයන්ගේ ලෝභයට සාපේක්ෂව වටිනාකමින් යුක්ත වෙනවා. ඒක ලබා ගන්න අයිති කරගන්න භුක්ති විඳින්න සත්‍ය මුළු ජීවිතේම කැප කරලා ඒකත් එක්ක සටන් කරනවා. පොරබදිනවා. මෙන්න මේක තමයි ඉපදීමට හේතුව. මේක තණ්හාව කියන වචනයකින් කියනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ දකින දේවල් ඇත්ත නෙමෙයි, ඇයෙන දේවල් ඇත්ත නෙමෙයි, දැනෙන දේවල් ඇත්ත නෙමෙයි, හැඟෙන දේවල්, සිතන දේවල් එකක්වත් ඇත්ත නෙමෙයි. මගේ කෙලෙස් වලට සාපේක්ෂව මට හිතෙන්නේ. මගේ තියෙන දුර්වලකම් අඩුපාඩු වලට සාපේක්ෂව මගෙන් කටයුතු සිද්ධ වෙන්නේ. මගේ ප්‍රඥාවට දැනුමට මගේ කෙලෙස් වලට සාපේක්ෂව තමයි මට පේන්නේ, හැයෙන්නේ, ඇඟෙන්නේ, දැනෙන්නේ. එනම් එකක්වත් ඇත්ත නෙමෙයි. පාරමී පිරෙනකොට අවබෝධයන් වැඩි වෙනකොට මේ පේන දේ ටිකක් වෙනස් වෙලා පේන්න පටන් ගන්නවා. හිතෙන දේවල් වෙනස් වෙලා හිතෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවබෝධය තුළ කිසිම දෘෂ්ටියකට අනුගත වෙන්න එපා. දෘෂ්ටියක් කියලා කියන්නෙම මම දකින දේ ඇත්තයි කියන විශ්වාසය. මේ ලෝකයේ කිසිම දෙයක් ඇත්ත නෙමෙයි නම් ඔක්කොම බොරුවක් නම් නාම රූප කිසිම දෙයක් පැවැත්මක් තුළ නැත්තම් ඒ හැම දෙයක්ම නොපැවැත්මට නම් යන්නේ. විනාශ වෙනවා නම්, ජීර්ණය වෙනවා නම්, දි รา පත් වෙනවා නම්, වයසට යනවා නම් කොයිද තින්නේ ඇත්ත? එහෙනම් මගේ විශ්වාසය මේක මේකයි කියලා මම අදහන ඒ විශ්වාසය තුළ මම හිපදෙනවා. පේන දේ ඇත්ත නෙමෙයි, ඇයෙන දේ ඇත්ත නෙමෙයි, දැනෙන දේ, සිතන දේ ඇත්ත නෙමෙයි කියන ඒ සැබෑ මානසිකත්වය තුළ හිටියාම තමයිලු ඒ කියන තපස් ජීවිතය අපට හිමි වෙන්නේ. එතකොටලු සියලු නාම රූප වලින් ගනුදෙනු වලින් නිදහස් වෙච්ච ඒ තපස් ජීවිතය අපට උරුම වෙන්නේ. මෙන්න මේක අපි පුරුදු කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ. නිවනට අදාළ විදිහට දකින්න, නිවනට අදාළ විදිහට කතා කරන්න, නිවනට අදාළ විදිහට සවන් දෙන්න, නිවනට අදාළ විදිහට ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොටලු නිවෙන්නේ. මෙන්න මේ පණිවිඩය තමයි භාග්‍යතුන් වහන්සේ බොහොම සරලව දේශනා කරන්නේ. කන්ති පරමං තත් සපෝති තික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා කියලා. එහෙනම් ඒ ගාතාව කමඨාන් කරගෙන අද දවස පුල අපි ඒක පුරුදු පුහුණු කරනවා. සල්ප වේලාවක් අපි භාවනා කරනවා. සිළු දෙනාම දැස් වසා ගන්න. කය ඍජුව තියා ගන්න. ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පවත්වමු ආස්වාසය යම්සේද ප්‍රාස්වාසයත් එසේමය. සත්වයකට යමක් ලැබෙන්නේ යම්සේද ඒ සත්වයා එය නැවත දෙන්නේ එසේමය. යම් සත්වයෙක් තවත් සත්වයකට කරන්නේ යම්සේද ඒ සත්වයාට එය එසේ සිදුවන්නේ එසේමය. මේක ආනාපාන සති සමීකරණය හැම ක්‍රියාවකටම ප්‍රතිඵලය ඒ ක්‍රියාවේ ආකාරයටමයි ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා මේ ධර්මතාවය විශ්වාස කළ යුතුයි අවබෝධ කරගත යුතුයි අනුගත විය යුතුයි අපි කෙනෙකුට බැන්නොත් කලබල වෙන්න එපා අලුත් වචන එකක්වත් එකතු වෙන්නේ ඒ ටික විතරමයි අපට ලැබෙන්නේ දුන්නොත් ඒක ගන්න වෙනවා ගත්තොත් කවදරි දෙන්න වෙනවා ඒක හේතුඵල ධාම ආස්වාසය යම්සේද ප්‍රාස්වාසයත් එසේමය. අපි මිනිස්සුන්ට හොඳට කතා කෙරුවොත් මිනිස්සුත් අපට හොඳට කතා කරනවා. අපි මිනිස්සුන්ට යහපත කෙරුවොත් මිනිස්සුත් අපට යහපත කරනවා. අපි දුෂ්ටකම් කෙරුවොත් අපටත් දුෂ්ටකම් සිද්ධ වෙනවා. අපි දුක දුන්නොත් අපට දුක ලැබෙනවා. අපි අනිත් අයගේ නිවනට කටයුතු කෙරුවොත් ඒ අයගේ අපගේ නිවනට කටයුතු වෙනවා. අනිත් අයව නිවුවොත් අපිත් නිවෙනවා. අනිත් අය කම්පා කෙරුවොත් අපිටත් කම්පාව ලැබෙනවා. මෙන්න මේ ආනාපාන සතිය තුළ මේ ධර්මතාවය ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා මනාකොට තේරුම් ගන්නවා. ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පවත්වමු ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා මෙසේ අවබෝධ කරගනි. ආස්වාසය නිසා ප්‍රාස්වාසය පවතිනවා. ප්‍රාස්වාසය නිසා ආස්වාසය පවතිනවා. එකක් නිසා තව තව එකක් පැවැත්මත් තව එකක් නිසා තවත් එකක පැවැත්මක් ගනුදෙනු වෙන ධර්මතාවය මනාකොට වටහා ගන්නවා. දීපු දේවල් ලබන්න ඕන නිසා මම පවතිනවා. ලබපු දේවල් දෙන්න ඕන නිසාත් මම පවතිනවා. එනම් මේ සමීකරණයෙන් නිදහස් වෙන්න මා ලද සියල්ල කලින් දීපුවා නැවත නොලැබෙන්න බලාපොරොත්තු රහිතව අත්තරින්න දක්ෂ වෙනවා මහා දීපුවා මේ නැවත ලැබෙන්නේ එය නැවත නොදෙන පිණිස බලාපොරොත්තු රහිතව ලබන්න දක්ෂ වෙනවා ලැබෙන දේවල් බලාපොරොත්තු රහිතව ලබලා අත්තරින දෙන දේ බලාපොරොත්තු රහිතව දීලා අත්හැරලා ඒ පැවැත්මේ සමීකරණයෙන් නිදහස් වෙනවා. ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සීය පවත්වමු කකුල් දෙක සමාන්තරව පොළවේ පොළවේ තබා ගනිමු. ඉස්ස කය ඍජුව තබා ගනිමු. අපි භාවනාව අවසන් කරමු